بسم الله الرحمن الرحيم سم كرنان ويت الله جي نامين لا أقسم بيوم القيامة ولا أقسم بالنفس اللوامة أيحسب الإنسان أن لن نجمع عظامه بلى قادرين على أن نسوي بنانه بل يريد الإنسان ليفجر أمامه يسأل أيان يوم القيامة قيامة الدنيا متى الدولمين අධික ලෙස නිරතුරුව දොස් පවරන ආත්මාවන් මත දිවරමින් මිනිසා මරණයට පත් වූ පසු තම අස්තීන් නැවත කිසිවිටක අපි එක් රැස් නොකරන්නෙමු යැයි සිතන්නේද එසේ නොව ඔහුගේ ඇංගිලිතුඩු පවා අප මනා ලෙස නැවත සැකසීමට ශක්තිය ඇත්තෝවිම් නමුත් තමා අනාගතයේ වැරදිකිරීමට මිනිසා ප්‍රිය කරයි ඔහු කියාමත් දිනය කවදාදැයි සමච්චලයකින් විමසන්නේය. فإذا برق البصر وخسف القمر وجمع الشمس والقمر يقول الإنسان يومئذ أين المفر كلا لا وزر إلى ربك يومئذ المستقر ينبأ الإنسان يومئذ بما قدم وأخر بل الإنسان على نفسه بصيرة ولو ألقى معاذيره لا تحرك به لسانك لتعجل به إن علينا جمعه وقرآنه මිනිසුන්ගේ බැල්ම ඇස් පුදුමයෙන් හා බියෙන් තැතිගන්නා විට තවද චන්ද්‍රයාහි ආලෝකය අඳුරුවී යන විට තවද සූරයා හා චන්ද්‍රයා එකතු කරනු ලැබූ විට එදින ගැලවී දිවයාමට වූ ස්ථානයක් කොතනදැයි මිනිසා විමසයි. තත්ත්වය එසේ නොවේ. එහිදී ලැගුම් ගන්නට කිසිම ස්ථානයක් නොතිබේ. එදින නුඹගේ පරමාධිපතියාණන් වෙතම ගැත්තන් අවසානයේ ලැගුම් ගන්නා ස්තීර වූ ස්ථානය ඇත්තේය. එදින මෙම මිනිසා ඔහු පෙර කළ දෑද පසුව කළ දෑද දැනුම් දෙනු ලබන්නේය. විනිශ්චයදිනයේ තමන් මිදීමට මිනිසා තමාගේ නිදහසට කරුණු පැහැදිලිව ඉදිරිපත් කළද ඔහු තමන් ගැන මැනවින් දැනසිටින්නේය. එනම් ඔහු තමන්ට විරුද්ධව ශාක්ෂි වශයෙන් තමාම සිටින්නේය. නුඹ එය එනම් අල්කුරවානය කටපාඩම් කිරීම ඉක්මන් කර ගැනීම පිණිස එමගින් නුඹගේ දිව නොසුලවන්න සැබවින්ම එය එනම් නුබේ සිතේ කිසිම කොටසක් හෝ මග නොහැරී යාමෙන් එක් රැස්කිරීමද එය පාරායනය කරවීමද අපගේ කාර්යභාරය වන්නේය. فإذا قرأناه فاتبع قرآنه ثم إن علينا بيانه كلا بل تحبون العاجلة وتذرون الآخرة وجوه يومئذ ناظرة إلى ربها ناظرة ووجوه يومئذ باسرة تظن أن يفعل بها فاقرة كلا إذا بلغت التراقي وقيل من راق وظن أنه الفراق والتفت الساق بالساق إلى ربك يومئذ المساق එය අප පාරායනා කළ විට එම පාරායනය නුඹ අනුගමනය කරව පසුව එය නුබේ මුවෙන් පැහැදිලි කිරීමය අපගේ කාර්යභාරය වන්නේ තත්ත්වය එසේ නොව එහෙත් නුබලා හදිසි යමක් එනම් හදිසියෙන් විනාශවන තම ලෞකික ජීවිතයට ආදරය කරන්නෙහුය තවද එලොව ජීවිතය අතහැර දමන්නේය එදින සමහර මුහුණු නැවුම්ව පවති එදින ඒවා පරමාධිපතියාණන් දෙස බලමින් සිටිති එදින යම් මුහුණු දුකට පත්වෙමින් වර්ණය වෙනස් වී ශෝකාන්විතව තිබේ. කොඳු ඇටය බිඳ දමන සිදුවීම් එනම් දරුණු විපත් ඒවාට එනම් එම මුහුණු අයිතිකරුවන් හට ඇති කරවනු ලැබේයයි ස්තීරවම විශ්වාස කරයි. තත්ත්වය එසේ නොවේ. නුඹ විනාශවී යන ලෝකය ආදරය කිරීමෙන් වැලකී සිටින්නවුන් නොවේ. ප්‍රාණය උගුරු දණ්ඩට ළඟාවූ විට ප්‍රතිකාර කරන්නා කවරෙකුද යන්න ඔහු වටා ඇති ඥාතීන් විසින් විමසනු ලැබූ විට මරනාසන්නේ සිටින ඔහු ඥාතීන් ලෞකික සම්පත් යනාදියෙන් වෙන්වීම එයමයැයි ස්තීරවම සිතයි. එම අවස්ථාවේ ඔහුගේ කෙන්ඩය කෙන්ඩය සමඟ පැටලේ එදින සියලුම මිනිසුන් ඇදගෙන යනු ලබන්නේ නොබේ පරමාධිපතියා වෙතමය. فلا صدق ولا صلى ولكن كذب وتولى ثم ذهب إلى أهله يتمطى أولى لك فأولى ثم أولى لك فأولى أيحسب الإنسان أن يترك سدى ألم يك نطفة من مني يمنى ثم كان علقة فخلق فسوى فجعل منه الزوجين الذكر والأنثى أليس ذلك بقادر على أن يحيي الموتى ඔහු මෙය එනම් දූත මෙහෙවරය සත්‍යයයි ප්‍රකාශ කළේද නැත විශ්වාස කළේද නැත සලාතය ඉටු කළේද නැත එනමුත් ඔහු අල්කුරාණය හා විනිශ්චදිනය අසත්‍යයයි ප්‍රකාශ කර පිටු පෑවේය පසුව ඔහු තම පවුල දෙසට උඩංගුවෙන් ගියය ප්‍රතික්ෂේපකයිනි නුඹ වැනසීයාමට ඉතාමත් සුදුස්සෙකු වන්නේය එසේය නුඹ වැනසීයාමට ඉතාමත් සුදුස්සෙකු වන්නේය මිනිසා කිසිම ප්‍රශ්න විමසීමකින් තොරව නිකරුණේ අතහරිනු ලබනු යැයි සිතන්නේද. ඔහු ගර්භාෂය තුළ හලනලද ශුක්‍රාණු බිඳුවක් ලෙස නොසිටියේද. පසුව ඔහු ගර්භාෂයේ ඇලී ඇති දෙයක් ලෙස සිටියේය. පසුව අල්له ඔහුව මවා හැඩගැස්වේය. පසුව එයින් පුරුෂ ස්ත්‍රීන් යන යුගල ඇති කළේය. මෙලෙස සැලසුම් කළ අයුරින් මැවීමේ හැකියාව ඇති අල්له වන මොහු මරණයට පත් වූවන්ට ප්‍රාණය දීමට ශක්තිය ඇත්තෙකු නොවන්නේද